බොහොම පිං ස්වාමීන් වහන්සේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සෝවාන් මාර්ග ඵලයට පත් වෙනකොට මෝහය කොයිතරම් දුරට නැති වෙලා යනවද? සෝවාන් ඵලයට සෝවාන් මාර්ග ඵලයට පත් වෙනකොට මෝහය කොයිතරම් දුරට නැති වෙලා යනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න අවශ්‍ය ප්‍රමාණයට. ඒක ඉතින් අපිට මනලා කිරලා කියන්න බෑ මෙච්චරක් කියලා. දුරු වෙන ක්ලේශයන්ට අනුව තමයි කියන්නට වෙන්නේ. සක්කාය දිට්ඨිය පැවතුනේ යම් මෝහයක් නිසා නම් ඒ මෝහය දුරු වෙනවා. විචිකිච්ඡා පැවතුනේ යම් මෝහයක් නිසා නම් ඒ මෝහය දුරු වෙනවා. සීලබ්බත පරමාසය පැවතුනේ යම් මෝහයක් තුල නම් ඒ මෝහය පවතිනවා. ඔය කර්ම තුනම පවතින්නේ හේතුඵල ධර්මයේ පිළිබඳ විචක්ෂණ නැති බව නිසා. ඒ නිසා හේතුඵල ධර්මතාවය ප්‍රකට වෙන මට්ටමට ඒතනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවා. විද්‍යාව අවදි වෙනවා. එතකොට ඒ ප්‍රමාණයට තමයි ඔහුගේ මෝහය දුර වෙන්නේ. මොහොතින් තේරනා ස්වාමීන් වහන්සේ බොහොම පිං අවසරයි. හොඳයි.